ඊළඟට ඉන්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අර කලින් දේශනා කර ධම්මානුපස්සනාව ගැන මට අර ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද උදාහරණයක් විදිහට අර මම වේදනානුපස්සනාව කිව්වොත් ඒ වේදනාවට අවධානය යොමු කිරීම කායනානු කායනුපස්සනාව කිව්වොත් කයට අවධානය යොමු කිරීම චිත්තානුපස්සනාව කිව්වොත් චිත්තේ සම්බන්ධමක් ගැන අවධානය යොමු කිරීම එතකොට ධම්මානුපස්සනා කියන එකේදී ඔය ධර්ම ධම්ම කියන කොටසෙන් කියවෙන්නේ මොකක් වගේද ස්වාමීනි? ඔව් ධම්මානුපස්සනාව හැටියට සතිපට්ඨාන සූත්‍රය දක්වන්නේ මුලින්ම නීවරණ ධර්ම. ඒ අපේ මනසේ මතුවෙන නීවරණ හේතුඵල වශයෙන් දකිමින් ඒ නීවරණ මතුවීමේ හේතු ඒවා දුරු කරන්නේ කොහොමද කියලා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වේ. ඊළඟට බොජ්ජංග ධර්ම. ඊළඟට මේ බොජ්ජංග ධර්ම නෙවෙයි ඊළඟට මේ මේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ ඊළඟට බොජ්ජංග ධර්ම ඊළඟට චතුරාර්ය සත්‍ය මේ විදිහට මේ මේ කාරණා පිළිබඳව අපේ අවධානය සූක්ෂම විදිහට යොමු කරන්නට පුළුවන් දැන් අපි හිතමු දැන් චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සදෝසං වා චිත්තං කියලා කතා කරා එතකොට රාගයෙන් යුක්ත සිත ගැනයි චිත්තානුපස්සනාවේදී බලන්නේ. හැබැයි ධම්මානුපස්සනාවේදී සිතෙහි පවතින රාගය ගැනයි බලන්නේ. එතකොට අරිට වඩා සූක්ෂමයි එතකොට වඩාත්ම සියුම් විදිහට බෙදලා බලනවා එතන. කඩලා බලනවා. එතකොට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලනවා. සියුම් විදිහට වෙන් කරලා බලනවා. නාම රූප හැටියට වෙන් කරලා බලනවා. අන්න ඒ විදිහේ බෙදා බැලීමක් විමසා බැලීමක් තමයි ධර්මානුපස්සනාවේදී කරන්නේ. එතකොට ඒ සම්බන්ධව අපි පසුගිය දේශනාවලදී කතා කරපු කාරණා සතර සතිපට්ඨානය ගැන කතා කරපු දේශන තියෙනවා YouTube එකේ. එතකොට ඒ වෙනුත් තව අධ්‍යයනය කරන්න පුළුවන් ධර්මානුපස්සනාව ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා ඒකේ. පැහැදිලි වුණාද ඉන්දික මහත්මයාට?